අද දවසේදී මේ ධර්මානුශාසනාව පවත්වන්නට අපවදාල පොල්ගසෝවිත විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද දාස්වත්තේ සුමන සීල ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනාම සාදුනාදයක් පවත්වා පිළිගනිමු සාධෝ සාධෝ සාධෝ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 නාති සාලෝහිතේහි කතං මිත්‍රාමත්තේහි කතං දේවතාහි කතං සමනක් ඩාක්මනේහි කතං මොක්කන්තිකමේ තං භගවන්තානං සම්බන්්‍යුතනානස්ස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති සම්මා සම්බුද්ධං තේතේ සන්දාවන්ත සත්පුරුෂ කාරුණික පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්බුද්ධජානන් වහන්සේ දේශනා කරන්නට යෙදුන වටිනා ධර්මයක් දැන් මේ සෑම කෙනෙක්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු සිටින්නේ ධර්ම ශ්‍රවණය කිරීම ඊ타ත්ම වටිනා උතුම් කුසල් අරමුණක් බවට පත් වෙන බව ධර්මයේහි සඳහන් වෙනවා අපේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතර දනදා වහන්සේ ස්පර්ශ කරමින් ලෝකයාට දේශනා කරන්නට යෙදුන ආර්ය සත්‍ය ධර්මයන් ඇතුළත් කොට ඇති මේ ධර්ම ස්කන්ධය ලබා ගැනීම පිණිස විෂයාසංකේය කල්පලක්ෂයක් තුළ පාරමී ධර්මයන් මුදුන්පත් කරගෙන එදා ධම්මදිව බුද්ධ ගයා සුද්ධ භූමියේදී දස දහසක් ලෝක ධාතුව කම්පා කරවමින් අවබෝධ කොට වදාළ ලෞතර ධර්මයයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ. මේ දේශනා කළ ධර්මය අසන්ත ලැබෙන හැම කෙනෙක්ම වාසනාවන්ත බවට පත් වෙනවා කරුණු තුනකි. එක කරුණක් තමයි මෙලව ජීවිතයක් සාර්ථක කර ගැනීම දෙවෙනි කරුණ තමයි පරලොව ජීවිතයක් සාර්ථක කර ගැනීම තුන්වෙනි කාරණය තමයි සසරෙන් මිදී ලෝකෝත්තර නිවනින් සැනසීමට පත්වීම මෙන්න මේ කරුණු තුන ඇතුළත් කොට භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්‍යාව වෙත පතන මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරන්නට යෙදුණා ඉතින් ඒ දේශනා කරපු ධර්මය අදත් සත්‍ය වශයෙන්ම ලෝක ධාතුව තුල පවතිනවා. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණත් තමන් වහන්සේගේ උතුම් ධර්මය ශාසන අන්තර්ධානයේ දක්වාම ලෝ පවතිනවා. අන්නේ පවතින තාක් අපට ශාසනයෙහි උතුම් ඵල නෙලා ගන්නට පුළුවන් අවස්ථාවක් බවට පත් වෙනවා. එවැනි අවස්ථාවකටපත් වෙමින් තමයි දැන් මේ සෑම කෙනෙක්ම ධර්මස්සවණයට සූදානම් වන්නේ. අපි කවුරුත් භාග්‍යවතුන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණ අපි සිහියට නගා ගන්නවා. සිහියට නගා ගන්න වාරයක් ගානේ අපේ సంతානයේ තුල ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාව පහළ වෙන ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණ ධර්මයේ ගුණ මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරමින් අපි ශාසනික පින්කම් සිදු කරන්නේ. ඒ නිසා දැන් ඒ ධර්මයට සමන් දීලා තමන්ගෙන් ජීවිතයට එක්කාසු කරගත යුතු ආවාද අනුශාසනාවන් එකතු කරගෙන අපගේ ජීවිතයේ සපවත් බවට පත් කරගෙන තමන්ගේ අනාගත ශාසනික සම්‍යක් ප්‍රාර්ථනා සිතූ පැතුූ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්නට මේ ධර්ම ශ්‍රවණය කිරීම උතුම් දස පුණ්‍යක්‍රියා ධර්මයක් වැඩෙන අවස්ථාවක් බවට පත් වේවා ඒ වගේම මහා මංගල ධර්මයක් බවට පත් වේවා තමන්ගේ මෙලව පරලොව දෙකේ අර්ථ සිද්ධිය සිදු කරගෙන බලාපොරොත්තු වෙන අධිගම ඥානයකින් සාන්ත නිවන් සුව ලබනද මේ උතුම් කුසල ශක්තිය උපනිෂ්ඨේ වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා තබාගෙන ධර්මයට සවන් දෙන්න සූදානම් වෙමු. මේ වෙනාවේ අපි මාත්‍රකා වශයෙන් තබා ගන්නට යෙදුනේ ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව අනුශාසනාවක් පවත්වන්න. සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණ දේශනා කළ දේශකයාණන් වහන්සේ හැටියට ශාසනය හඳුන්වන්නේ දෙවෙනි බුදු කෙනෙක් හා සමානව ලෝකයේ පිළිගත් ධම්සෙනෙවි සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණස්කන්ධය ලෝට දේශනා කළේ. ඒ උතුමන් වහන්සේගේ උතුම් වචනයෙන් කියපු ගුණයන් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන නිසා භාග්‍යවතුන් වහන්සේම දේශනා කළා හා සමානයි කියන එක ධර්මයේ සඳහන් වෙනවා. ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කළ ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ අනුමත කරපු නිසා ඒ ධර්මයක් භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයක් හැටියට කවුරුත් පිළිගත්තා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් මේ ගුණය පිළිබඳව පරිසම්බිදා මග්ගපාළියේ නිर्देशපාළියේ වැනි ධර්ම ග්‍රන්ථයන් වල සඳහන් වෙනවා සම්මා සම්බුද්ධන්ති නේතං නාම න මාතරා කතං න පිතරා කතං න බාතරා කතං න බගිනියා කතං ඥාතිසා ලෝහිතේහි කතං න මිත්තා මත්තේහි කතං දේවතාහි කතං න සමනක් බ්‍රාහ්මණේහි කතං එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ ලැබපු අවස්ථාව හැටියට සලකාගෙන භාග්‍යවතුන් වහන්සේට සම්මා සම්බුද්ධයන් වහන්සේ කියලා අපි ආමන්ත්‍රණය කරනවා. එතකොට මේ ගෞරව නාමය භාග්‍යවතුන් වහන්සේට පිරිනැමුවේ කවුද? න මා කරා කතා. තමන්ගේ මෑණියන් වහන්සේ දුන්න නාමයක් නෙමෙයි. න පිටරා කතා. පියාණන් වහන්සේ දුන්න නාමයකොත් නෙමෙයි. න බාතරා කතා. සහෝදරයෙක් දුන්න නාමයක් නෙමෙයි. න බගිනියා කතා. ඥාත් මේ සහෝදරියක් දුන්න නාමයකුත් නෙමෙයි. මිත්‍යා මත්‍යේහි කතං ඥාති හිත මිත්‍රාදීන් දුන්න දේ නාමයකුත් නෙමෙයි. ඥාති සාලෝහිතේහි කතා. ඥාති නෑදෑයෙක් දුන්න එකකුත් නෙමෙයි. දේවතාන දේවතාහි කතා. දෙවියන් විසින් දුන්න එකකුත් නෙමෙයි. සමන බ්‍රාහමණේහි කතා. සමනක් බ්‍රාහමණෙක් දුන්න නාමයකුත් නෙමෙයි. එහෙනම් මොකද්ද මේ දුන්න නාමය? මොක්කාන්තික මේතම් භගවන්තානං බෝධියා මූලේ සබ්බඤ්ඤත ඥානස්ස ප්‍රතිලාභා සත්‍තිකා පඤ්ඤත්ති සම්මා සම්බුද්ධಂತಿ අපේ මහා බෝසතාණන් වහන්සේ විසි අසංකේය කල්පලක්ෂයක් තුල පුරුණ ලද පාරමිතා ධර්මයන් මුදුන්පත් කරගෙන එදා ධම්මදිව බුද්ධ ගයා සුද්ධ භූමියේදී සපරිවාර මාන පරාජය කොට ගෞතම සම්මා සම්බුද්ධත්වයේ ලබන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේට උතුම් ගුණ නමයකින් සමන්නාගත වටිනා ගුණාංග නමයක් ගෙන් යුක්ත උතුම් නාමයක් භාග්‍යවතුන් වහන්සේට පිරිනැමුණා තමන්ගේ පාරමී ශක්තියේ බලයෙන් නවාරාදී බුදුගුණ මෙන්න මේ නවාරාදී බුදුගුණ භාග්‍යවතුන් වහන්සේට ලැබුණේ විශේෂ අසංකේය කල්පලක්ෂයක් වුණ ලද පාරමිතා ධර්මයන්ගේ ශක්තිය බලයෙන් ඥාතින් දුන්න එකක්වත් නෙමෙයි. මෙන්න මේ නාමය අනුව අපි නුවණින් බලනකොට භාගතුන් වහන්සේට සම්මා සම්බුද්ධයන් වහන්සේ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේලා මේ ලෝකයේ තියෙන සත්‍යතා ධර්ම හතරක් තමන් වහන්සේගේම උතුම් නුවණින් අවබෝධ කරගන්න. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම හතර. මෙන්න මේ හතර අන් කෙනෙකුගෙන් අසන් නැතුව අන් කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතුව තමන් වහන්සේගේම ශ්‍රන්බුඥානේ මේ ආර්ය සත්‍ය හතර තමන් වහන්සේම අවබෝධ කරගන්න. ඒ ආර්ය සත්‍ය හතර අවබෝධ කර ගැනීමේ චේතනා මුදුන්පත් කරගෙන තමයි විසි අසංකේය කල්ප ලක්ෂයක් තුල පාරමී ධර්මයන් මුදුන්පත් කරගන්නේ. මේ ලෝකයේ තියෙන සත්‍යතාවයන් හතරක් වෙතොත් මේ දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් හතර. භාග්‍යවතුන් වහන්සේ සත්‍යයක් හැටියට මේ අවබෝධ කරගත්තා. දැන් දුක පවතිනවා. ඒ දුක විඳිනවා අපි. විඳිනකොට මේ දුක සැබෑ දුකක් හැටියට අපි හඳුනාගන්නවා. ඒ හඳුනාගත්ත බව භාග්‍යතුන් වහන්සේ තමයි පළමුවෙන්ම මේ දුක හඳුනාගත්තේ. ඒ දුක සත්‍යයක් හැටියට භාග්‍යතුන් වහන්සේ හඳුනාගත්තා. දුක්ඛාරිය සත්‍ය හැටියට. ඊළඟට මේ දුක ඇතිවීමට හේතුව සමුදයාරිය සත්‍යය. සමුදයාරිය සත්‍ය වශයෙන් දේශනා කළේ තණ්හාව මේ දුක ඇතිවීමට සත්‍ය ධර්මයක් හැටියට ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ඒ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය මේ දෙකෙන් නොපැවැත්ම නම් වූ නිර්වාණය, නිරෝධ සත්‍ය හැටියට අවබෝධ කරගත්තා. ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩි හේතු භාවනා මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්‍ය ධර්මයක් හැටියට දේශනා කළා. එතකොට දුක සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධය සත්‍යයි, මාර්ගය සත්‍යයි. සත්‍ය හතරක් හැටියට තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරගත්තා. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවනේ ත්‍රිපරිවට්ටය කියලා. කියන්නේ ආර්ය සත්‍ය ධර්මයන් භාගතුන් වහන්සේ අවබෝධ කරගත්ත ආකාරය 12 ආකාරයයි කියන්නේ. 12 ආකාරයෙන් හතරක් තමයි ඔය. සත්‍ය හතර. කෘත්‍ය හතර. කෘත හතර කියන තුන් කොටසකට බෙදෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඊළඟට කෘත්‍ය හතරයි. කෘත්‍ය හතර කියලා කියන්නේ ඔය කොටස් හතරෙන් කාර්යයන් හතරක් සිද්ධ වෙනවා. දුක්ඛ සත්‍ය අපි මොකද්ද කරන්න ඕනේ? පිළිසඳ ගන්න ඕනේ. අවබෝධ කරගන්න. මේක දුකයි කියන්නේ. සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න ඕනේ. නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. මාර්ග සත්‍ය වඩන්න ඕනේ. එතකොට මේ හතරෙන් හතර අවබෝධයෙන් සිදුවෙන කෘත්‍ය හතරයි. කෘත්‍ය හතර තමයි දුක්ඛ සත්‍ය පිළිසිඳ ගැනීම, සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීම, මාර්ග සත්‍ය වැඩි. එතකොට 8යි. ඊළඟට කෘත හතරයි. කෘත හතර කියලා කියන්නේ දුක්ඛ සත්‍යය පිළිසඳ ගත්තා. මම දුක අවබෝධ කළා. සමුදය සත්‍යය ප්‍රහාණය කළා. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කළා. මාර්ග සත්‍යය වැඩුවා. එතකොට මෙන්න මේ දොළොස් ආකාරය භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තේ බෝධිත්‍ර මූලයේදී. ਸਰුවත්නතා ඥානය පරිවාර කොට ඇති සියලු ඥානයන් අවබෝධ වෙන වෙලාවේ මෙන්න මේ ආර්ය සත්‍ය හතර හතර ආකාරයකින් දොළොස් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේගේම ස්වයන්බුත් ඥාණයෙන් කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතුව ප්‍රත්‍යක්ෂ කරගත්. අන්නේ ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසයි සරුවඥන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. එතකොට මේ ධර්මයන් අවබෝධ කරගත්තේ භාගතුන් වහන්සේ මොකෙන්ද? මෙයාට කියන අභිඤ්ඤේය ධර්ම කියලා. මේ ධර්මයන් අවබෝධ කරගත්තේ මොකෙන්ද? මාර්ග සංප්‍රයුක්ත ප්‍රඥාවෙන්. විදර්ශනා සංප්‍රයුක්ත මාර්ග සංප්‍රයුක්ත ප්‍රඥාවෙන් තමයි මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගත්තේ. එතකොට මේ අභින්නේය ධර්මයන් හැටියට භාග්‍යතුන් වහන්සේ මේ සත්‍ය හතර අවබෝධ කර ගන්නකොට අවබෝධ කළ යුතු ධර්ම පරමාර්ථ ධර්ම වශයෙන් තියෙනවා ස්කන්ධ පහ ආයතන 12 ධාතු 18 පටිච්ච සමුප්පාදය එතකොට ආදි සත්‍ය හතරේ සත්‍ය බොජ්ජංග ධර්ම සූවිසි ප්‍රත්‍ය තව විස්තර වශයෙන් කියනවා ප ဋ ාණ ණය ක්‍රමයට හේතුඵල මෙන්න මේවා පරමාර්ථ ධර්ම. මේවා අවබෝධ කරගත්තේ නැත්නම් අපට ආර්ය සත්‍ය හරියට දකින්න බෑ. බැරි මොකද? මෝහයෙන් වැහිලා. අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ. ඒ අවිද්‍යාවෙන් වැහිලා තියෙනකන් මෝහෙන් වැහිලා තියෙනකන් මේ පරමාර්ථ ධර්ම අපට අවබෝධ වෙන්නේ නැහැ. පළමුකටම භාග්‍යතුන් වහන්සේ තමයි ලෝකයට මේ ශාසන කාලයේ ආරම්භ කිරීමට භාග්‍යතුන් වහන්සේ තමයි ප්‍රථමයෙන් මේ ධර්මයන් ලෝකයට අවබෝධ කරගත්තේ. අන්නේ අවබෝධ කරගත්ත නිසායි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. එතකොට මේ පරිණ්‍යය ධර්මය වශයෙන් සඳහන් කරනවා. එතකොට මේ ධර්මයන් අවබෝධ කරගත්ත ධර්මයන් අතර අභිඤ්ඤේය ධර්ම, පරිඤ්ඤේය ධර්ම කියලා කියනවා. පළවෙනියෙන් දුක්ඛාරිය සත්‍යය. දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ දුකේ සත්‍ය හතරක් තියෙනවා. තීලන සංකත සන්තාප විපරිණාම කියලා අර්ථ හතරක් තියෙනවා. තීලන අර්ථය කියන්නේ නාම රූප වශයෙන් ගන්නකොට හැම වෙලෙම පෙළෙනවා. අපි හැම වෙලෙම පිළිපෙලින් ඉන්නේ. අපේ කයේ පැවැත්ම අනුව, මනසේ පැවැත්ම අනුව හැම වෙලෙම පිළිපෙලින් ඉන්නේ. පෙළෙනවා. නාම රූප දෙකෙන් පෙළෙනවා. තීලන ඊළඟට සංකත මේ නාම රූප දෙක හැදෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්. හේතු ප්‍රත්‍යයෙන් හැදෙන නිසා වෙනස් වෙවි පවතී. ඊළඟ සංකත සංతాප සංతాප කියන්නේ හැම වෙලෙම අපි දැවෙනවා 11 ගින්නකින් දැවෙනවා ඊළඟ සංකත සංతాප විපරිණාම විපරිණාම කියලා කියන්නේ මොහොතක් ගානේ වෙනස් වෙනවා ඒ වෙනස් වීම දුකයි මෙන්න මේ අර්ථ හතරෙන් යුක්තයි. දුක්ඛාරිය සත්‍යය. අන්නේ දුක්ඛාරිය සත්‍යයේ මේ අර්ථ වලින් යුක්ත වෙනකොට ජාතිය දුකයි, ජරාව දුකයි, මරණය දුකයි, ශෝකය දුකයි, පරිදේවය දුකයි, දෝමනස්සය දුකයි, උපායාසය දුකයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියන්ට එකතු වීම දුකයි, කැමැතිනේ නොලැබීම දුකයි, පංච උපාදානස්කන්ධ පහම දුකයි. මෙන්න දුක්ඛාරිය සත්‍යය. මේ දුක දුකක් බවට පත් වෙන හැටියට අපි අවබෝධ කරගන්නට ඕනේ. භාග්‍යවතුන් වහන්සේ මේක මේ ධර්මය මොහතක් ගානේ වෙනස් වෙවි පවතින නිසා මොහතක් ගානේම දුක බව තේරුම් ගත්තා. දුකක් බව ප්‍රත්‍යක්ෂ කරගත්තා. අපි කොච්චර සැප විඳගෙන හිටියත් මේ කයේ පැවැත්ම දුකයි. උපාදාන ස්කන්ධ පහේ පැවැත්ම දුකයි. මම මගේ කියන හැඟීමෙන් ගන්න සෑම අරමුණක් ඔස්සේම මේ දුක පවතී. අන්නේ පවතින ආකාරයේ භාගතුන් වහන්සේ නුවණින් දැනවදාලා. ඒක තේරුම් ගන්නට ඕනේ. ඊළඟට සමුදය ආර්ය සත්‍යය. සමුදය ආර්ය සත්‍ය වශයෙන් පෙන්눔 කරනකොට 108 වැඩ ඇරුම් තෘෂ්ණාව. 108 වැඩෑරුම් තෘෂ්ණාවෙත් තියෙනවා අර්ථ හතරක්. ආයුහන, නිදාන, සංයෝග, පරිබෝධ කියන. ඒ කියන්නේ තණ්හාව හඳුනා ගන්න අර්ථ හතරක්. ආයුහන කියලා කියන්නේ ප්‍රස් කරන. දැන් අපි මොනවා හරි දෙයක් වමනා දෙයක් තියෙනවා නම් ඒක රැස් කරනවා. බාහිර වශයෙන් බඩු මුට්ටු රැස් කරනවා. දැන් තමන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් මිල මුදල් ආදී එක පැත්තකින් රැස් කරනවා. එක පැත්තකින් රැස් කරනවා ద్వාර හයෙන් ගන්න ආසාසාගත අරමුණු ටිකක් රැස් කරනවා. එක පැත්තකින් බඩු මුට්ටු රැස් කරනවා අනිත් පැත්තෙන් අරමුණු ටිකක් රැස් කරනවා. ඒක තමයි ආයුහන. ඒ රැස් කරනකොට ආයුහන වශයෙන් රැස් කරනකොට මොකද වෙන්නේ? ආයුවන් නිදාන. නිදාන් වෙනවා. නිදාන් වෙනවා කියන්නේ ඒකතු කරලා අපි තියාගන්නවා. දේවල් වල බඩු මුට්ටු තියාගන්නවා. ඒ වගේම සිතේ සිතිවිලි ටිකක් ගොඩ කරගන්නවා. කැමැති දේවල් සිතිවිලි ටික ගොඩ කරගන්න, නිදාන් කරගන්න. ආයුවන නිදාන. ඒ නිදාන් වූ වස්තුව කෙරෙහි ඊළඟට මොකද වෙන්නේ? සංයෝග බැඳෙනවා. තමන්ගේ ගෙවල් දොරවල් වලට බැඳෙනවා, දරුවන්ට බැඳෙනවා, විල මුදල් වලට බැඳෙනවා. එතකොට ආසාසගත අරමුණු වලට බැඳෙනවා. ඒ බැඳෙනකොට සංයෝගයයි. ඒ සංයෝගය වෙනකොට මොකද වෙන්නේ? පරිබෝධයි. පරිබෝධ මොකද? ඒ අරමුණු හිතෙන් අත්හරින්න බෑ. ගෙදවල් වල තියෙන බඩු මුට්ටු, ඉඩකඩම්, යාන වාහන, දූ දරුවන් අත්හරින්න අත්හරින්න බෑ. දාලා ඉන්න විදියක් නැහැ. ඒක පරිබෝධයි. ඒකට මෙන්න මේ අර්ථ හතරෙන් යුක්ත සමුදාය සත්‍ය මොකද්ද කළ යුත්තේ? ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කළ යුතු බව අපි නුවණින් දැනගන්න ඕන භාග්‍යතුන් වහන්සේ දැනගත්තා වගේ. නැත්නම් අත්හරින්න බැහැ. එතකොට මේ කුසල කුසල කර්ම ශක්තිය සම්පූර්ණයෙන් ප්‍රහාණයට වෙන්න ඕනේ. ඒ සමුදය ආර්ය සත්‍ය වශයෙන් ගන්නකොට භව තෘෂ්ණා වශයෙන් නන්දි රාගයත් එක්ක එකතු වෙච්ච භව තෘෂ්ණාවක් අපි ළඟ තියෙන ආශාව. ඒ මේ කාම භවය, රූප භවය, විභව කියන තණ්හා තුනෙන් යුක්ත ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලෙම කාම වස්තුන් කෙරෙහි ආශාවෙන් කටයුතු කරනවා. ద్వාර හයෙන්. කාම භවයේ කෙරෙහි ඊළඟට භව තෘෂ්ණාව වශයෙන් මේ භවයේ යන්න බොහෝම ආසයි. 31 කලයේම යන්න සමහර වෙලාවට ආසයි. ඊළඟට විභව. විභව කියන්නේ මිත්‍යා දෘෂ්ටික අදහසෙන් යුක්ත උච්ඡේද දෘෂ්ටියෙන් හටගත්ත ආසාවක් තියෙනවා. මොකද්ද? මරණින් මත්තේ ඉපදෙන්නේ නැහැ. එතකොට ඔක්කොම අහෝසි. කියලා කැමැත්තක් තියෙනවා. ඒකත් තෘෂ්ණාව. එතකොට මෙන්න මේ කොටස් තුන එකතු වෙච්චහම 18ක් තියෙනවනේ. කාම වස්තුන් කෙරෙහි 6යි. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. අරමුණු 6ක් ගන්නවනේ. එතකොට කාම වස්තුන් කෙරෙහි 6යි. භවයේ කෙරෙහි 6යි. විභව කෙරෙහි 6යි. එතකොට 18යි. මේ 18 අධ්‍යාත්මික 18යි බාහිර 18යි. කොට 36යි. ඊළඟට මේ 36 අතීතයේට 36යි අනාගතයේට 36යි වර්තමානයේට 36යි. එතකොට 108යි. මෙන්න මේ 108 වැඩෑරුම් තෘෂ්ණාව තමයි අපි සංසාරේ ගෙනියන්නේ. අන්නේ ගෙනියන ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ ප්‍රහාණය කළා. ප්‍රහාණය කළ යුතු ධර්මයක් හැටියට අවබෝධ කරා. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම සිතෙන් ප්‍රහාණය කළේ නැත්නම් අපට ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. දුක හටා ගන්නත් බෑ. ඒ නිසා මෙන්න මේක නුවණින් අපි තේරුම් අරගන්නට ඕන අරගෙන අපි නුවණින් කටයුතු කරන්න. එහෙම නුවණින් කටයුතු කරපු නිසා තමයි භාග්‍යතුන් වහන්සේට කියන්නේ මේ සමුදාය සත්‍ය දැනගෙන ප්‍රහාණය කරපු නිසා භාග්‍යතුන් වහන්සේට කියනවා සම්මා සම්බුද්ධයන් වහන්සේ කිය. ඊළඟට දුක්ඛාරය සත්‍ය අර විදිහට අවබෝධ කරගත්ත මේ පිරිසඳ ගත්ත නිසා භාග්‍යවතුන් වහන්සේට සම්මා සම්බුද්ධයන් වහන්සේ කියලා කියනවා. ඊළඟට නිරෝධ සත්‍යය. නිරෝධ සත්‍ය කියනකොට අපේ මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම ස්වභාවය අපි නුවණින් දකින්නට ඕන මේ ධර්මයන් ශනයක් ගානේ නිරුද්ධ වෙනවා. මේවා ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවනේ. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. එවැනි පැවැත්මක් ඇති ස්වභාවයෙන් කටයුතු කරනකොට අපේ ඥාන ශක්තිය බලවත් වෙනකොට නිවන් අරමුණු කරගෙන අපට ක්‍රම කීපයකින් මේ නිරුද්ධ වෙන ස්වභාවය දැනගන්න පුළුවන්. නිරෝධ ශක්තිය කයානුපස්සනාවෙන්, වයානුපස්සනාවෙන්, විරාගානුපස්සනාවෙන්, නිරෝධානුපස්සනාවෙන්. මේවා නිරුද්ධ වෙන හැටි දකින්න පුළුවන්. විදර්ශනා සම්ප්‍රයුක්ත නුවණට මේවා ශණයක් ගානේ නිරුද්ධ වෙනවා. ශණයක් ගානේ වැය වෙනවා, ශණයක් ගානේ වැය වෙනවා, ශණයක් ගානේ විරාගයට යනවා, ශණයක් ගානේ නිරෝධයට යනවා. එහෙම යනකොට ජාතියක් නැති, දරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝක පරිදේව දුක් දුම්නස්යන්ගෙන් නිදහස්ව ලබන අසංකත ධාතු සංඛ්‍යාත නිරෝධ සත්‍ය අපට ප්‍රත්‍යක්ෂ කරගන්න ලැබෙනවා. අන්නේ ලැබෙන ආකාරයට භාග්‍යතුන් වහන්සේ ওই ධර්මය මනවින් තමන් වහන්සේගේම ස්වයං ඥානේ ප්‍රත්‍යක්ෂ කරා. ඒ ප්‍රත්‍යක්ෂ කර නිරෝධ සත්‍යෙහි අර්ථ හතරක් තියෙනවා. නිස්සරණ, විවේක, අසංකත, අමත කියන අර්ථ හතරක් තියෙනවා නිරෝධ සත්‍යෙ. නිවන. නිස්සරණ කියලා කියන්නේ නිස්සරණ අධ්‍යාසයෙන් පින්කම් කරනවා කියනවා. ඒ කියන්නේ නිවන් අරමුණු කරගෙන නිස්සරණ අධ්‍යාසයෙන් කිසි දෙයක් බලාපොරොත්තු නැතුව සසරෙන් මිදීමේ චේතනා මුල් කරගෙන අපි නිස්සරණ අධ්‍යාසයෙන් පින්කම් කරනවා. කියන. ඒ නිස්සරණ අධ්‍යාසයේ තියෙන සසරෙන් මිදීමේ කැමැත්ත ඇති අය. කියන්නේ මුළු සසරෙන්ම තිස්සෙක් භවයෙන්ම නිදහස් වෙන්න ඕනේ කියන අදහස තියෙනවා. අන්නේ අදහස තියෙන්න ඕන නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නට ඕනේ අයට. භාගතුන් වහන්සේ පාරමී ශක්තිය මුදුන්පත් කළේ ඒ ආකාරය. නිස්සරණ. ළඟට විවේක. විවේක කියලා කියන්නේ කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නට නම් කාය විවේකය. කාය විවේකය ලැබෙන්නේ මොකෙන්ද? සීලයෙන්. චිත්ත විවේකය ලැබෙන්නේ සමාධියෙන්. උපදි විවේකය ලැබෙන්නේ ප්‍රඥාවෙන්. එතකොට සීල සමාධි ප්‍රඥා කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිසියාකාරව වඩනකොට අපිට මේ විවේකය ලැබෙනවා. සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්. එහෙම ලැබෙනකොට අන්නේ ලැබෙන අර්ථය අනුව තමයි අපි නුවණින් මේ Nirodha Satya අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට අසංකත. අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්න තැන. ඉස්සල්ලා කියන දුක්ඛ සත්‍යයට සංකත කියලා. සංගත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා. අසංගත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ නැහැ නිරෝධ සත්‍යය. ඒ නිරෝධ සත්‍යය හටගන්නේ නැති නිසා ඒ නිරෝධ සත්‍යෙහි යම්කිසි ප්‍රත්‍ය ධර්මයක් නැහැ. අසංකත ධාතු සංඛ්‍යාත නිරෝධය කියලා කියනවා. නිර්වාණය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්න දෙයක් තමයි නිර්වාණය. අන්නේ නිර්වාණ කියන අර්ථය. ඊළඟට අමත අමත කියන්නේ මත කියලා කියන්නේ මරණය මරණයක් නැති තැන. එතකොට නිස්සරණ විවේක අසංකත අමත කියන අර්ථ හතරෙන් යුක්තයි නිරෝධ සත්‍යය. තමන් වහන්සේගේම සම්බුඥාණයෙන් අවබෝධ කරගත්ත නිසා සරුවත්යන් වහන්සේට සම්මා සම්බුද්ධයන් වහන්සේ කියලා කියනවා. ඊළඟට මාර්ග සත්‍ය මාර්ග සත්‍ය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ යන හැම කෙනෙකුටම ලැබෙන දේ තමයි ආර්ය සත්‍ය අවබෝධය. ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන සෑම කෙනෙක්ම මේ ආර්ය මාර්ගයේ ගමන් කරන ආර්යයන් වහන්සේලා ගමන්ගත් මාර්ගය. ඒක තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. මෙන්න මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරොත් මෙන්න මේ නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා. අන්නේ පුළුවන් වෙන අංග 8ක් තියෙනවා. මෙන්න මේ අංග 8 හැම ක්‍රියාවක් ඔස්සේම අපි පුරුදු කරන්න අපි දානයක් දෙනකොට, සීල සමාදන් වෙනකොට, බණ භාවනා කරනකොට, මව්පියන්ට උපස්ථාන කරනකොට, දරුවන්ට සලකනකොට, ඥාති හිත මිත්‍රාදීන්ට සලකනකොට අපේ సంతානයේ ලෞකික වශයෙන් ඔය ආර්ය ස්ථාංගික මාර්ගයේ වැඩෙන්න ඕන. ඊළඟට සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිනාන දර්ශන ආංශ ප්‍රතිපatti පින්කම් සමත විපස්සනා මේවා වැඩෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව වැඩෙන්න ඕනේ. එහෙම වැඩුණොත් ලෞකික ලෝකෝත්තර උභයාර්ථයේම ඇති කරලා දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවනටපත් වීම පිණිස. මෙන්න මේ ආකාරයේ භාග්‍යතුන් වහන්සේ නුවණින් අවබෝධ කරගත්තා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැකීම. යහපත් දකින යහපත් හැටියට දකිනකොට ඇහෙන් දකින යහපතයි නුවණින් දකින යහපතයි දෙකක් තියෙනවා. දැන් අපි ශාසනික වශයෙන් පින්කම් කරනකොට ඇහෙන් දැකලා පින්කම් කරනවනේ. ඇහෙන් දැකලා පින්කම් කරනවා. ඇහෙන් දැකලා පින්කම් කරනවා කියන්නේ යම් කිසි කෙනෙක් පින්කමක් කරනකොට දානයක් දෙනකොට බොහොම පිළිවෙලකට පිරිසිදුව ඒ දාණය දෙනවා අපි දකිනවා. දකිනකොට අපිටත් හිතෙනවා මේ වගේ දානයක් මටත් දෙන්න තියෙනවනම් හොඳයි කියලා. ඒ වගේම සිල් අරගෙන බොහොම සංවරයෙන් ඉන්න පිරිසක් අපි දකිනවා. දකිනකොට මටත් මේ වගේ ඉන්න තියෙනවනම් හොඳයි කියලා හිතෙනවා. භාවනා කරන පිරිසක් දකිනවා. මව්පියන් උපස්ථාන කරන පිරිසක් දකිනවා. හොඳ ගුණගරුක සංවරයෙන් ජීවත් වෙන පිරිසක් අපි දකිනවා. දකිනකොට මටත් මේ වාගේ හොඳින් ජීවත් වෙන්න ඕනෑ කියලා හිතෙනවා. මේ දැකීමෙන් එහා පැත්තේ තමන්ගේ හිත කය වචනේ හසුරව ගන්න. ඊළඟට අපි සෛත්‍ය රාජයන් වහන්සේ නමක්, බෝධින් වහන්සේ, විහාරය, සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා, සිල්වත් ගුණවත් මව්පියෝ, ගුරුවරු, වැඩිහිටියන් අපි දකිනවා. එහෙම දකිනකොට මටත් මේ වාගේ සිල්වත් ගුණවත් භාවයට පත් වෙලා ඉන්න තියෙනවනම් හොඳයි කියලා හිතෙනවා. අන්න ඇහෙන් දකින්න යහපත. එතකොට නුවණින් දකින්නේ නුවණින් දකින්නේ මේ මේ විපාක. දානේ දීපුවාම ආයු වර්ණ සැප බල ප්‍රඥා ඇතුව සුවසේ පාරමී පුරාගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් මට නිවන් දකින්න ලැබෙනවා. සිල් සේ සමාදන් වුණත් භාවනා කළත් ආදී මේ වාගේ කුසල් අරමුණු මුදුන්පත් කරනකොට මෙන්න මේ වාගේ සැප විපාක තියෙනවා කියලා කර්ණඵල විශ්වාසය හිතට එනවා. මෙන්න මේ දෙකේම යහපත් දැකීම තමයි සම්මා දිට්ඨිය වශයෙන් හේතුඵල ධර්මයන්ගේ විපාක වාරයේ පිළිගන්න නුවණ සම්මා දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨියෙන් යුක්ත බව අපි තේරුම් භාග්‍යවතුන් වහන්සේ තේරුම් ගන්නවා. සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියනකොට නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. හැම වෙලෙම අපි නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් නෙක්ඛම්ම සංකල්පනාව තියෙනවා. කියන්නේ වස්තුයෙන් වෙන්වීමේ චේතනාවම තියෙනවා. ඒයි සතනින් මිදෙන්න වස්තුයෙන් වෙන් වෙන්න ඕන. ඊළඟට අව්‍යාපාද සංකල්පනාව තියෙන්න ඕන. සියලු දෙනාත් එක්ක මෛත්‍රී සාගත සිතින්ම ඉන්න ඕන. වෛරාදී වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා, මසුරුකම් තියාගත්තාම සසර දික් වෙනවනේ මිදෙන්න බෑනේ. එතකොට ඒ මෛත්‍රී සාගත සිතින් ඉන්න ඕන. ඊළඟට අවිහිංසා සංකල්පනාව. හැම කෙනෙක් කෙරෙහිම කරුණාවෙන් ඉන්න ඕනේ. අනුන්ට හිංසා පීඩා නොකර. ඊළඟට සම්මා කම්මන්ත වශයෙන් කාණගත අදත්තාදාන කාමේසු මිත්‍යාචාර කියන මෙන්න මේ වැරදි වලින් වෙන් වෙලා හොඳ යහපත් ක්‍රියාමාර්ගවල යෙදෙන්න ඕන කායික වශයෙන්. ඊළඟට බොරු කීම, කේලම් කීම, හිස්වචන කීම, පරුසවචන කීම මේ වචන වලින් වෙන් වෙලා නියතමානී වචන කතා කරමින් කාලය ගත කරන්නේ. ඊළඟට මේ වැරදි හතෙන්ම වෙන් වෙලා දැහැමින් සෙමින් උපයා සපයා ගන්න වස්තුවේ හොරකමකින් කපටිකමකින් වංචාවකින් ලෝකයා රවටා ගන්න දෙයකින් ජීවත් වෙන්නේ නැතුව දැහැමින් සෙමින් ජීවිතය පවත්වා ගන්න ඕන සම්මා ආජීවය. ඊළඟට මේ සියල්ල සිදු කරන්නට කායික හා මානසික වීර්යය තියෙන්න ඕන. සම්මා ව්‍යායාමය. ඊළඟට මේ සියලු දේ කරන්නට සතර සතිපට්ඨානය තියෙන්න ඕනේ. කායානුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන්, ධම්මානුපස්සනාවෙන් යුක්තව ඉන්න ඕනේ. ඊළඟට සම්මා සමාධිය. සම්මා සමාධිය කියලා කියන්නේ තමන් කරන සෑම ක්‍රියාවකටම සිත අරමුණු කරගෙන එක අරමුණකින් වැඩ කරන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් උපචාර සමාධිය, අර්පණා සමාධි වැනි අර්ථ සමාපatti අභිඥා වැනි සමාධියකට සිත යොමු කරන්න පුරුදු වෙන්න එතකොට ඉදිරි අනාගතයේහි විපස්සනා ඥාන සම්ප්‍රයුක්ත කුසල ධර්මණු මුදුන්පත් කරගන්න බොහෝම පහසුයි. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව පිළිවෙත් කරන කෙනාට ආර්ය සත්‍ය අවබෝධ කරගන්න මාර්ගය හැටියට භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ නිසා සම්මා සම්බුද්ධයන් වහන්සේ කියලා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා පංචවිධ නෙය මණ්ඩලය කියන. පංචවිධ නෙය මණ්ඩලය. සංකාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන කියන මෙන්න මේ ධර්මතාවයන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රන්බුඥාණයෙන් අවබෝධ කරගත්තා. තමන් වහන්සේගේම ශ්‍රන්බුඥාණයෙන් අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධයන් වහන්සේ කියේ. සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න මේ ලෝක ධාතුවේ තියෙන සියලුම දේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා. මේ තික්ෂේ කලය තුල හේතුයෙන් හටගත්ත හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා. සංකාර. ඊළඟට විකාර. විකාර කියන්නේ විකාර ධර්ම පහක් තියෙනවා. කාය විඤ්ඤාති, පටි විඤ්ඤාති, ලෞතා මුදිතා, කම්මඤ්ඤතා කියන මෙන්න මේ විකාර ධර්ම කියන්නේ වෙනස් වෙන ධර්ම. වෙනස් වෙනවා. දැන් අපි ඒ කාය කය වෙනස් වෙනවන්න මොහොතක් ගන්න කාය විඤ්ඤාතියෙන් කකුල් දික් කරනවා, වගටු කරනවා, නැගිටිනවා හැම වෙලාවෙම කටයුතු කරනවානේ. කයට අනක් දෙනවනේ. කාය විඤ්ඤාතිය නැගිටින්න ඕනේ, යන්න ඕනේ, ඉඳ ගන්න ඕනේ, නිදා ගන්න ඕනේ. අර වෙනස් වීම. විකාරයේ බලන්න කය විකාර කරනවා. ඊළඟට වාචී විඤ්ඤාතිය. එක වචනයක් නෙමෙයි කතා කරන්නේ. මොන වචනයක් කතා කරනවා? මොහොතක් ගන්න විකාරයට හේතු වෙන වෙනස් වෙවි කතා කරනවා. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඊළඟට ලහුතා මුදිතා කම්මඤ්ඤතා. ලහුතා කියලා කියන්නේ කාය ලහුතා චිත්ත ලහුතා. කියන්නේ සැහැල්ලුව. කායේ සැහැල්ලුව හා සිතේ සැහැල්ලුව. ඒකත් වෙනස් වෙවි පවතී. ලහුතා මුදිතා. මුදිතා කියලා කියන්නේ මුරුදුකම. කායේ මුරුදුකම හා සිතේ මුරුදුකම. ඒකත් වෙනස් වෙවි පවතී. කම්මඤ්ඤතා. කම්මඤ්ඤතා කියන්නේ ඕනම දෙයකට තමන්ගේ කය සූදානම්. හිත සූදානම්. ඕන වැඩක් කරන්න. කර්මන්නේ නැහැ. ඒත් වෙනස් වෙවි පවතී. ඊළඟට ජරා මරණ ස්වභාවයෙන්ම වෙනස් වෙනවා. ජරාවටපත් වෙන එක වෙනස් වෙවි ජරාවට යනවා. වෙනස් වෙවි මරණයට යනවා. මෙන්න මේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ නුවණින් දක්. සංකාර විකාර. ඊළඟට ලක්ෂණ ලක්ෂණ කියන්නේ පුද්ගලික ලක්ෂණ හා පොදු ලක්ෂණ කියලා ලෝකේ තියෙනවා දෙකක්. පුද්ගලික ලක්ෂණ කියන්නේ එක එක්නාගේ තියෙන පුද්ගලික ස්වභාවය ලක්ෂණ. ඊළඟට පරමාර්ථ වශයෙන් තියෙන පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණ. ඒවා ස්වභාවික ලක්ෂණ එක එක දේ තියෙන ස්වභාව ලක්ෂණේ. දැන් මොනවා හරි කෙනෙක් ගත්තත් එයාගේ තියෙන ස්වභාවික ලක්ෂණයක්. වස්තුවක් ගත්තත් ස්වභාවික ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය අවබෝධ කරගත්තා. පොදු ලක්ෂණය කියන්නේ ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ. මෙන්න මේවා සංකාර විකාර ලක්ෂණ. ඊළඟට පඤ්ඤාත්ති. පඤ්ඤාත්ති කියලා කියන්නේ බුද්ධ ප්‍රඥාප්ති කියන. එක එකනාට නංගොත් තියෙනවනේ, වාසකම් තියෙනවනේ. පනවපු. ඊළඟට බුදුරජාණන් වහන්සේ පනවපු පඤ්ඤාත්ති කියන. ශික්ෂාපද වශයෙන් ඒවා නියම හැටියට භාගතුන් වහන්සේ පෙනෙයි. නිබ්බාන කියලා කියන්නේ අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණය. විෂයාකාරවම අවබෝධ කරගත්තා. මේක නිර්වාණය නෙමෙයි කියලා වෙන කෙනෙකුට කියන්න බැරි තරමට භාග්‍යවතුන් වහන්සේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත්තා. අන්නේ ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා සංකාර විකාර ලක්ෂණ පඤ්ඤාති නිබ්බාන කියන මේ පංචවිද නෙය්‍ය මණ්ඩලයේ භාග්‍යවතුන් වහන්සේ නිසියාකාරයෙන්ම අවබෝධ කරගත්තා. නිසා සම්මා සම්බුද්ධයන් වහන්සේ කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දසබල ඥාණයෙන් සමන්නාගතයි. ඥාන 10කින් සමන්නාගත නිසා සම්මුද්ධයන් වහන්සේ කියන. කාය බල 10ක් තියෙනවා. ඒ 10න් සමන්නාගත නිසා භාග්‍යතුන් වහන්සේට කියනවා දසබලධාරීන් වහන්සේ කියලා සම්බුද්ධයන් වහන්සේ කියලා කියනවා. කොට තානාටාන ඥානෙ, කර්ම විපාක ඥානෙ, සබ්බත්ත ගාමිනී ප්‍රතිපදානානෙ, ඊළඟට නානා අනේක ධාතු නානා ධාතු නානය ඊළඟට නානාදි මුත්‍තික නානය ඊළඟට ඥාන සංක්ලේශ ඥානය ඉන්දිය පරෝපරියප්පේ ඥානය පුබ්බේ නිවාස ඥානය දිබ්බ චක්කු ඥානය ආසවක්ඛේ ඥානය කියලා මේ දසවිධ ඥානයන් තියෙනවා මෙන්න මේ ඥානයන් විෂයාකාරවම අවබෝධ කරගත්ත නිසා සම්බුද්ධයන් වහන්සේ කියලා කියනවා ඊළඟට ඒ වගේම කාය බල 10ක් තියෙනවා. කාය බල 10ක් කියන්නේ භාගතුන් මේ වහන්සේගේ කායික බලය තාමත්ම ශේෂ්ඨයි. ඒ කියන්නේ මධ්‍යම පුරුෂයන් 10 දෙනෙකුගේ බලයක් තියෙනවා කාලක කියන මේ කාලවන් කියන ඇත් කුලයේ ඉන්න එක ඇතෙකුට. මේ ඇත්තේ ඇතු 10 දෙනෙකුගේ බලයක් තියෙනවා පණ්ඩර ඇතෙකුට. පණ්ඩර ඇතු 10 දෙනෙකුගේ බලයක් තියෙනවා මේ මේ සිංගල ඇතෙකුට සිංගල ඇතු 10 දෙනෙකුගේ බලයක් තියෙනවා මේ සම්පින් සිංගල ආදි වශයෙන් මෙන්න මේ දස ආකාරයෙන් ඇතු 10 දෙනෙකුගේ බලයක් භාගික ඇත්කුල 10ක් තියෙනවා මෙන්න මේ ඇත්කුල 10 එකතුව ගත්තාම භාගතුන් වහන්සේගේ කාය බලය කෝටි 10ක් ඇතුන්ගේ බලකක් ගන්නට ඇතිදී එතකොට මිනිස්යන්ගේ වශයෙන් ගත්තොත් කෝටි 10000ක් මධ්‍යම පුරුෂයන් 10000ක කෝටි 10000ක බලයක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. ඒ නිසා සම්බුද්ධයන් වහන්සේ කියලා කියනවා. ඉතින් මෙන්න මේ වාගේ ಗುಣ භාග්‍යවතුන් වහන්සේ ළඟ තියෙන නිසයි සම්බුද්ධයන් වහන්සේ කියලා කියන්නේ. ගැන තමන් වහන්සේගේම නුවණින් පාරමී ශක්තියෙන් බෝධිත්‍ර මූලයේදී ලෞතර බුද්ධත්වයේ ලබනකොට තමන් වහන්සේට ලැබිච්ච සම්මුති නාමයක් තමයි සම්බුද්ධයන් වහන්සේ කියලා කියන්නේ. කොට මෙවැනි ගුණයන් අපි සිහිපත් කරගෙන උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගන්නකොට භාගතුන් වහන්සේ කෙරෙහි පුදුමාකාර විශ්වාසයක් අපිට තියෙනවා. අන්නේ විශ්වාසය තුළ පිටලා කටයුතු කරනකොට තමන් වහන්සේගේ උතුම් ගුණය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි කියන එක භාග්‍යවතුන් වහන්සේම දේශනා කළා. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේත් විෂයාකාර දේශනා කළා. ඒ දේශනාවට අනුකූල ධර්මයට අනුව අපේ සිහිපත් කරනකොට භාග්‍යවතුන් වහන්සේ මෙබඳු කෙනෙක් කියන විශ්වාසයක් අපේ හිතේ පවතී. භාග්‍යවතුන් වහන්සේ අපි දැක්කේ මේ ජීවිතේ අනන්ත සසර දැකලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ විශ්වාසය මත පිටලා තමයි අපි මේ ශාසනික කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා දැන් අපේ પરම්පරාවේ අත්තලා මුත්තලා ආදී પરම්පරාවක් පැවතුණානේ. ඒ પરම්පරාවේ පැවතිච්ච බව අපට විශ්වාසයි. මේ විශ්වාසය වගේ තමයි බුද්ධ પરම්පරාව. මේ වාගේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ විලා හිටියා කියන සංඥාව අපි තුල තියෙනවා. එයි අපි තුල තියෙන්නේ අපේ භාංගයේ තියෙනවා අනන්ත සංසාරයේ බුදුරජාණන් වහන්සේලා දැකපු ස්වභාවය. ඒ නිසායි විශ්වාසයෙන් අපි පිළිගන්නේ. අන්නේ විශ්වාසයෙන් පිළිඅරගෙන ශාසනික කටයුතු සිදු කරගන්නට අපට මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණය ඒකාන්තයෙන් උපනිෂ්ඨය වෙනවා කියන චේතනා සම්පත්තිය හිතේ දරාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන මෙලව පරිලෝක දෙකේ සැනසීම පිණිස කටයුතු කරගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා තබා ගනිමු ඒ වගේම ව්‍යාජ්‍යයෙන් සබාගෙන මේ විදිහේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන ශාසනික හැඟීමෙන් සිද්ධ කරගත්ත වටිනා පුණ්‍ය ශක්තියගේ ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසල ශක්තිය අද මේ දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ රාගම මාගම්මන 193 දරණ නිවසේහි පදිංචි ජී.සී. රණසිංහ මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් මීට වසර 34කට පෙර පරලොව ගිය ඩීසී ධනසිංහ මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම මේ සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය සීලම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත් අද මේ පින්කමට සහභාගී වෙන සියලු දෙනාගේම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් කියන මෙන්න මේ අදහස් ඇතුව සිදු කරන ධර්ම ශ්‍රවණමේ උතුම් කුසල් අරමුණත් දස පුණ්‍යක්ඛ්‍යා ධර්මයට අයත් වෙන උතුම් කුසල් අරමුණක් මහා මංගල ධර්මයක් හැටියට සිදු කළ මේ උදාාරතර පුණ්‍ය ශක්තියත් ඒ නමින් පරලෝකයේ සියලුම ඥාතීන් මේ පින් දැක අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාත සත ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රීන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපවත් වේවදාල පූජ්‍ය පාන්දුරේ අරිදම් ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරත්නයට මේ බින්දක අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාත සප ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අතිපූජනීය ධර්ණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයට මේ උදාරතර පුණ්‍ය ශක්තිය මහත්ඵල මහානිසංස බවට පත් වෙලා තව තවත් ශාසනික කටයුතු සිදු කරගන්නට වාසනා ශක්තිය දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාදනය කරනවා. ඒ වගේම දේශනා කරන අපටත් මේ අතුළු මහා සංඝ රත්නයටත් සිත සාන්තිය සැනසෙල්ල ඇතුව ශාසනික කටයුතු සිදු කරගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර දීචේ රණසිංහ මෑණියන්ට නිරුක් නිරෝගී භාවය පැතීම අසනීප තත්ත්වයෙන් පසුවෙන එල්.ඩී. පෙරේරා මෑණියන්ට සෙත් පැතීම කියන මේ මෑණිවරු දෙපළට මේ උදාාරතර පුණ්‍ය ශක්තිය බලයෙන් තව තවත් මෙවැනි උතුම් පින්කම් දරුවන් සමග එකතු වී සිදු කර ගැනීමට කායික හා මානසික ශක්තිය ඇතුව කායික නිරෝගී සුව ලැබේවා මානසික නිරෝගී සුව ලැබේවා කායික මානසික සැනසෙල්ලේ තව තවත් උතුම් පින්දහම් කරගන්නට දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර මේ අවස්ථාවට පැමිණ සිටින ධර්ම ශ්‍රවණය කරන සම්මදනාටත් දොස් විදෙස් ධර්ම ශ්‍රවණය කරන සම්දෙනාට මේ උදාාරතර පුණ්‍ය ශක්තිය මහත්ඵල මහානිසංස බවට පත් වෙලා ආයුරාෝග්‍ය සම්පත් ඇතුව පාරමී මුදුන්පත් කරගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර අවසාන වශයෙන් මේ සිදු කරගත් උදාාරතර පුණ්‍ය ශක්තිය බලයෙන් රත්නත්‍රේ පිහිටෙන් දෙවියන්ගේ රකවරණයෙන් කල්යාණ මිත්‍රතුමන්ගේ ආශිර්වාද බලයෙන් සෑම දිනාටම සිතක් සාන්තියක් සැනසෙල්ලක් උදා වේවා සියලු යහපත් සංකල්පනා මුදුන්පත් වේවා කරන කියන රැකී ආරක්ෂා විඳ ව්‍යාපාර ගොවිතැන් ආදියද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථක අන්දමින් සිදු කරගෙන සෞභාග්‍යමත් අනාගතයකින් සාසනික කටයුතු සිදු කරගන්නට ශක්තිය බලය ධෛර්යය වීර්ය ආශිර්වාදයේ ලැබේවා ශාසනය මුල් කරගෙන සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ආමිෂ ප්‍රතිපත්ති සමත විපස්සනා කියන මේ උතුම් ගුණයන්ගෙන් සමන්නාගතව පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවී සනසින ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්න සෑම දෙනාට වාසනා සත්‍ය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරගන්නවා. ආකාශට්ටාච මුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං දක්ඛන්තු ශාසනං ආකාශට්ටාච මුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං දක්ඛන්තු දේශනං ආකාසට්ටාද මුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං දක්ඛන්තු තං සදාති අද දවසේදී බෞද්ධ රූපවාහිනී නාලිකාවේ දායකත්ව ධර්මදේශනාව පවත්වා වදාළ පොල්ගස්සෝවිත විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද දාස්වත්තේ සුමන සීල ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාධු සාධු සාධු ඒ සමගින් බෞද්ධ ආරෝප වාහිනියේ විකාශය වන දායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි